අවසරයි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ එතුමලයි මේකේ තියෙන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා හම්බුනේ දැන් මේකට ඇත්තටම මේ විනාඩියෙන් දෙකෙන් පැහැදිලි කරන්න පුළුවන්ද දන්නේ නැහැ මේ දැන් ඔය අපි අදිෂ්ඨානයක් වගේ දෙයක් කරන්න යන සත්‍යක්‍රියාවක් එතකොට ස්වාමීන් වහන්ස අපි අපේ ගුණයක් ගුණයක් වගේම අපේ නුගුණත් පාවිච්චි කරන්න පුළුවන් උදාහරණ මම අහලා තියෙනවා එහෙම වුණාම හම්බුනේ මේ අපිට පුළුවන් කමක් තියනවාද පිළිවෙලක් හොයාගන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් වඩා සුදුසුයි. එහෙම නැත්නම් බුදු ගුණ වගේ දෙයක් අපි මේ කියන දේවල්ට වඩා සුදුසුයි. එහෙම නැත්නම් මම කරපු හොඳක්ම වෙන්න ඕනේ නැහැ. මම මගේ මෙන්න මෙහෙම හැකියාවක් තියෙනවා. මෙච්චර කාලයක් මේ වගේ දෙයක් ප්‍රගුණ කරලා තියෙන හැබැයි ඒක ඒක බුදුදහමට අනුව කුසලයක් නොවෙන්න පුළුවන්. ඒ වගේ මොනවද අපිට වඩා සුදුසුම දේ? ඒක හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕන බුදු ගුණ සිහි කරලා සත්‍යක්‍රියා කරන්න බෑ. බුදු ගුණ සිහි කරලා ආශිර්වාද කරන්න පුළුවන්. මොකද සත්‍යක්‍රියා කරන්න අපට සත්‍ය වෙන්නට ඕනේ. කියන්නේ අපි ප්‍රායෝගිකව අත්දැකපු නැති දෙයක් අපට සත්‍යවාදීව සිහි කරන්න බෑනේ. අවංකව සිහි කරන්න බෑනේ. බුදුරජාණන් වහන්සේගේ ගුණේ බුදුහාමුදුරුවන්ට සත්‍යක් වුණාට අපි ඒක අනුමාන ඥානේ සද්ධාවෙන් අපි ඒක හඳුනා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණය අපට ඒක සත්‍යයි කියලා සත්‍ය ක්‍රියා කරන්න බෑ. මොකද ඒක අපි අපිට ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඒ නිසා බුදු ගුණ සිහි කරලා ඒ බුදු ගුණය සත්‍යයි. ඒ සත්‍ය බලෙන් ඔබට යහපතක් වෙන්න කියලා ආශිර්වාදයක් කරන්න පුළුවන්. එතකොට ඒක වෙනම කාරණා. එතකොට මේ සත්‍යප්‍රියාවේදී කරන්නේ ඒ ශක්තිය අපි තුලින් අවදි කරගෙන විකාශනය කිරීමක් කරන්නේ. එහෙම එකක් කරන්න තමන් තුල තියෙන සත්‍යවාදී ගුණයක් වොන මතු කරගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ බුද්ධික මහත්මයා ඇහුවේ අර දුර්ගුණයක් සිහි කිරීම ගුණයක් සිහි කිරීම යම්කිසි කෞශල්‍යයක් ඒක යහපත හෝ අයහපත වෙන්න පුළුවන් ඒ බඳු දෙයක්. දැන් සමහර කතාවල තියෙනවා එහෙම දුර්ගුණ සිහි කරපුවා. හැබැයි ඒ දුර්ගුණ සිහි කළා කියන එකෙන් අදහස් කරන්නේ දැන් ඕකට හොඳම කාරණේ තමයි අර කන්හායන ජාතකේ මට මතක හැටියට අර මේ අම්මයි තාත්තයි දරුවත් එක්කලා තාපසේක් හමු වෙන්නට යනවා ඊට පස්සේ දරුවා සෙල්ලම් කර කර ඉන්නකොට පන්දුව වැටෙනවා සබහකට අත දාන්න ගිහිල්ලා සර්පයා දෂ්ට කරනවා විසම ඌර්ජා වෙනවා ඊට පස්සේ අර අම්මා ඒ දරුවව අරගෙන ගිහිල්ලා අර තාපසයාට කියනවා මේ පුළුවන් දෙයක් කරලා බේරගන්න. පස්සේ තාපසයා එතනදී සත්‍යක්‍රියා කරන්නේ මම තවුස් දිවියට පැමුණුණු දවසේ ඉඳලා දින 7යි අවංකව සිල් රැක්කේ. ඊට පස්සේ මම අවංකව සිල් රැක්කේ නැහැ. ඒක සත්‍යයි. දැන් එතකොට මෙතන පේන්නේ අපිට නිකන් නරක දෙයක් හිතුවා වගේ. ඇත්තට මෙතන වෙන්නේ මේකයි දැන් අපි මෙතන කිව්වා නේද චිත්තානුපස්සනාවේදී සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා. ඒ කියන්නේ රාගසිත ඇති වෙනකොට රාගසිතට වහල් වෙන එක නෙමෙයි. මේ මේ මගේ මනසේ සරාගී සිතක් ඇති වෙනවයි කියන එක සිහියෙන් නුවණින් දැක ගැනීම. ඒක තමයි පජානාති ඒක ඒක දැකගත්තන් පස්සේ එතනින් එහාට ඒක නිරුද්ධ වෙනවා. එතනින් එහාට ඒක හේතුප්‍රත්‍ය හොයලා ඒක නිරුද්ධ කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ කතාවක් තමයි එතන කියන්නේ. දැන් අර තාපසතුමා හරියට තේරුම් අරගෙන තියෙනවා මම අවංකව සිල් රැක්කේ දින 7යි. ඊට පස්සේ මගේ සීලය નિවරදිව මම ආරක්ෂා කළේ නැහැ. දැන් එතකොට ආරක්ෂා කළේ නැහැ කියලා එයා ඒකත් එක්කලා තෘප්තිමත් වෙනවා ඒක නඩත්තු කරනවා කියන එක නෙමෙයි. මෙහෙම වැරද්දක් මගේ අතින් වෙලා තියෙනවා. හැබැයි මම ඒක හරියට සත්‍යවාදීව අවංකව මම ඒක අවබෝධ කරගත්තා. එතකොට ඒ අවංකව සත්‍යවාදීව ඒක අවබෝධ කළා කියන්නේ එතනින් එහාට එයාට එතනින් ගොඩ එන්න පුළුවන්. ඒ නිසා වරද වරද හැටියට දැකීම ප්‍රඥාවයි. බාලයාගේ බාල බව දැකීමම පාණ්ඩිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. වරද වරද ලෙස දැකීමම සත්භාවය. ඒකම සත්පුරුෂකම. එතකොට ඒ සත්භාවයේ පිහිටලා තමයි එතනත්තා සත්‍යක්‍රියාව. ඊළඟට අර බිරිඳ සහ සැමියාත් ඒ වගේ දෙයක් කියනවා. බිරිඳ සැමියාට කියනවා සත්‍යක්‍රියාව කරන්න කියලා. ඊට පස්සේ එතනදී සැමියා කියනවා මේ මන්ට තාපසතුමා ඉඳද්දී නම් සත්‍යක්‍රියාව කරන්න බෑ කියලා. පස්සේ තාපසතුමා කියනවා කමන්නේ කියන්න තියෙන දේක් කියන්න කියලා. දැන් මේ දරුවගේ යහපතයි වැදගත්. ඊට පස්සේ ඔහු කියනවා මේ තාපසතුමා අපේ ගෙදරට පිටපාතේ ආපු කිසිම දවසක මම මේ සදහැසිතින් සතුටින් දන් දුන්නේ නැහැ. ඒක සත්‍යයි. එතකොට දැන් ඒක ඒක වරදක්. හැබැයි මේ වැරද්ද වැරද්ද හැටියට ඔහු අවංකව පිළිගන්නවා එතන. සත්‍යවාදීව ඒක දකිනවා ඒක වරදක් හැටියට. ඊළඟට බිරිඳ සත්‍යක්‍රියා කරන්නේ මොකද්ද? බිරිඳත් කියනවා මට මහත්තයා ඉන්න තැන සත්‍යක්‍රියා කරන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා කමක් නැහැ සත්‍යක්‍රියා කරන්න කියලා. ඊට පස්සේ බිරිඳ කියනවා මේ දෂ්ට කරපු සර්පයා ගැන යම් ද්වේෂයක්ද ඇති වෙන්නේ ඊට නොදෙවෙනි ද්වේෂයක් තමයි මගේ ස්වාමියා ගැන තියෙන්නේ. එතකොට දැන් ඒ කියන්නේ ස්වාමියාට ද්වේෂ කරන එක හොඳයි කියලා නෙමෙයි. එහෙම අරුබුදයක් Tamange මනසේ සැමියා ගැන තිබුණා. හැබැයි දැන් ඇය මේ මොහොතේ ඒක සත්‍යවාදීව අවංකව ඒක වටහා ගත්තා. ඒක තේරුම් ගත්තා සංසන්දනාත්මකව අර අර සර්පයා කෙරෙහි යම් ද්වේෂයක් ඇති වෙනවද? ඒ වගේ ගැටුමක් සැමියත් එක්කලා මගේ මනසේ තියෙන. ඒක සත්‍යවාදීව අවංකව දකිනවා. එතකොට එතන කුසලයක් නැහැ. දැන් දැන් අපිට දැන් බුද්ධික මහත්තයා ඇහුවානේ හොඳ දෙයක් කුසලයක්. එතකොට කුසලයකදී අපිට සත්‍යවාදී බව සහ කුසලය කියන දෙකම යොදා ගන්න පුළුවන් අර යහපත සඳහා. හැබැයි වරද වරද හැටියට දකිනකොට අපිට කුසලය කියලා එතන මතු කරන්න දෙයක් නෑ. මේ වරද අවංකව වරදක් හැටියට මම දකිනවා. එතකොට මේ මේ මේ වැරද්ද මගේ අතින් සිද්ධ වෙලා තියෙනවා. ඒක වැරද්දක් හැටියට අවංකවම මම දකිනවා. ඒක සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් එහෙම වෙන්නට කියලා එතන අපිට සත්‍ය විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එතන කුසල බලයක් නැහැ. ඉතින් සත්‍යයි කුසලයයි දෙකම තියෙනවා නම් එතන වඩා ප්‍රබලයි. එහෙම නැත්නම් වරද වරද හැටියට දැකීමේ සත්‍ය පමණයි අපිට මතු කරන්නට පුළුවන් වෙන්නේ. ඒක වැටහුණාද? එහෙමයි අවසරයි. එතකොට මේ වගේ තවත් කතා ප්‍රවෘත්ති ගොඩක් තියෙනවා ඒව අර දැන් අපි හිතමු දැන් සමහර අවස්ථාවල එක් අවස්ථාවක ගණිකාවක් සත්‍යක්‍රියා කරනවා. එතකොට ගණිකාව කොහොමද සත්‍යක්‍රියා කරන්නේ? එතකොට ගණිකාවගේ සත්‍යක්‍රියාව නිකම්ම නිෂ්ඵල වූවක් නෙමෙයි. ඇය සම්පූර්ණයෙන් ගංගාවක් අනිත් පැත්ත හරවනවා. එතකොට මේ ගංගාව පහළට ගලාගෙන යන ගඟ උඩට ගලන්න සලස්සන. එතකොට රජුරු අහන මොකක්ද ඔබට මේ Tamange ඇඟ විකුණලා ජීවත් වෙන ඔබට තිබිච්ච මේ ගුණය මොකක්ද? පස්සේ ඈ පිළිගන්නවා. හරි මං ඇඟ විකුණලා පහත්ම චර්යාවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක හරි. හැබැයි ඒ මා තුලත් යම් ප්‍රතිපත්තියක් තියෙනවා. මොකද්ද ප්‍රතිපත්තිය? ඇයතන්ද සිහිපත් කරන්නේ එක් දිනයක් සඳහා තමන්ව වෙන් කර ගන්නට කියලා මුදල් ගෙවලා යම් කෙනෙක් එදා දිනේ වෙන් කළොත් ඒ දුප්පතෙක්ද පොහොසතෙක්ද අසරණයෙක්ද රෝගියෙක්ද සල්ලාලයෙක්ද ආදරය කරන කෙනෙක්ද දුෂ්ටයෙක්ද ඒක මොකක්වත් අදාළ නැහැ කවුද මුදල් ගෙවලා එදාට වෙන් කළේ ඒ තනත්තා එදා දවසේ තමන්ගේ ස්වාමියා හා සමානව ඒ ස්වාමියෙකුට දැක්විය යුතු සියලු ගරු සත්කාර දක්වමින් සියලු අප උපස්ථාන ඔහු වෙනුවෙන් කැප වෙලා කරනවා ඒක මගේ ධර්මතාවය. ඒක සත්‍යයි. එතකොට ගණිකා වෘත්තිය කියන එක ඒක ගුණයක්වත් උසස් චර්යාවක්වත් නෙමෙයි. ඒක පහත් චර්යාවක්. ඒ එතන ඇති කුසලයක් නැහැ. එතන රාගයයි වපුරන්නේ. නමුත් ඒ ඒ ඒ සරහගී චර්යාව තුලත් ඇය යම්කිසි යහපත් ප්‍රතිපත්තියක් පුහුණු කළා. සත්‍යවාදීව අවංකව. එතකොට ඒක ඇය සිහිපත් කරනවා අවංකව සත්‍යවාදී. එතකොට එතන සත්‍යවාදී බවයි යම්කිසි ප්‍රතිපත්තියක පිහිටීමේ ගුණයයි. ඒ දෙකම තියෙනවා. එතකොට ස්වාමියෙක් හැටියට එදා දවසේ අසුරු කරන කෙනාට සංග්‍රහ කරනවා සියලු අප උපස්ථාන ගෞරවයෙන් කරනවා කියන එක එතකොට කාන්තාවක් හැටියට දැන් මේ මට්ටමට ගණිකා වෘත්තියේ හියදෙන කාන්තාව වුණත් ඇය තුල ඒ අවස්ථාවේදී අර භක්තිය ගෞරවය විශ්වාසය ඒ සියල්ලක් එක්ක ලොකු යහපත් මනෝභාවයන් ටිකක් ඇය ගොඩනගා ගන්නට උත්සාහ කරනවා. සමත් වෙනවා. එතකොට ඒක ඇය සත්‍යවාදීව සිහි කරනවා. ඉතින් මේවා මේ මෙහෙම පැහැදිලි කරන්නේ වරදවා වටහා ගන්නට නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ ආ එහෙනම් ඉතින් ගණිකාවක් වෙලත් පුළුවන්නේ ලොකු දේවල් කරන්න. අර විදිහට ස්වාමියාට ද්වේෂ කරලත් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා නිකන් පිටපොට හරවගෙන කන පිට හරව ගන්න නෙමෙයි මේවා කියන්නේ. පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕනේ වරද වරද හැටියට දකින්න පුළුවන් බව විශාල ගුණයක්, විශාල ශක්තියක්. ඒ වගේම බරපතල වැරද්දක් ඇතුලේ වුණත් සුළු ගුණයක් හරි රැකගන්න පුළුවන්. ඒක ලොකු ශක්තියක්. ඉතින් අපිට සම්පූර්ණ වරදින් නිදහස් වෙලා ගුණය රැකලා ඒ ගුණය වර්ධනය කරන්න පුළුවන් නම් ඒවැ හයිය කොතෙක්ද? ඉතින් ඒ නිසා ඒ ඒ විදිහට සාධක වැඩි වෙන්න වැඩි වෙන්න දැන් වරද වරද හැටියට දැකලා සත්‍ය ක්‍රියා කරනවා නම් එතන සත්‍යවාදී බව තියෙනවා. වරද ඇතුලේ පොඩි ප්‍රතිපත්තියක් හරි ගුණයක් හරි පවත්වාගෙන සත්‍ය ක්‍රියාව කරනවා එතන ප්‍රතිපත්තිමය ශක්තියයි සත්‍යවාදී බවයි දෙකම තියෙනවා. ඊළඟට අපි අවංකව පුහුණු කරලා වරදින් නිදිලා කුසල් කරලා ඒ කුසලයේ ප්‍රතිපදාවක් හැටියට පුහුණු කළා නම් එතන සත්‍යවාදී බවයි ප්‍රතිපදාවයි කුසලයයි කියන සියල්ලේ ශක්තිය එතන ගොඩනැගෙනවා. එතකොට මේ විදිහට සාධක ගොනු වෙන්න ගොනු වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න එතනට ගොනන ගන්න පුළුවන් බලය වැඩි. හොඳයි මම හඳුරන්නේ බොහොම පිං අවසරයි. හොඳයි තරසයි.